තෙරුවන් සරණයි අපි අවස්වරුවේ සතිವಾರයේ පටන් ගන්න හදන්නේ අපිට පළවෙනි පැය එකේ සිට එකමාර දක්වා වෙන් කරගන්න තියෙන ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙළ නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒ සඳහා දැනට ලිඛිත ප්‍රශ්න ගැක් තියෙනවා සාකච්ඡාව පටන් ගන්න. කෙසේ නමුත් මම ආරාධනා කර දෙන්නවා සාකච්ඡාව පවත්වන වාරේ අතරමැදදී ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න. ඒ ප්‍රකාශන තියෙනවා නම් ධර්ම මාතෘකා තියෙනවා කරුණා කරලා මතක් කරගන්න කියනවා. හතර වාරේ ලැබිච්ච ප්‍රශ්න අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. කරු ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ධර්ම දේශනාව සංක්ෂේපයක් වශයෙන් ගොනුකොට දේශනා කරන ලෙස ඉල්ලා සිටිනවා. භාවනාවේදී නාම රූප දෙක වෙන්කොට අඳුරගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නට වැඩිය මම කැමති දෙවෙනි ප්‍රශ්නෙට පළවෙනි එකේ සාරාංශයක් වෙයි. භාවනාවේදී නාම රූප දෙක වෙනකොට හඳුනාගන්නේ කෙසේද කියන එකයි අපි මේ නාම රූප පරිච්ඡේද ඥානය වගේ දෙයක් ගැන කතා කරනකොට ප්‍රායෝගික වටනා වෙන්නේ. ඉතින් භාවනාවේදී ඉස්සලාම අපි එකඟවුනොත් ආනාපාන සති භාවනා කරනවා කියලා පරියන්ඛයක් වශයෙන් එතන සක්මන් භාවනා කරනවා කියලා මේ සතිය පිටවීම සඳහා එහෙම කරනකොට අපි පුළුවන් තරම් කායානුපස්සනාව නැත්නම් මේ කයේ සිදුවෙන වැඩවලට හිත සාන්ත කරන්න ඕනේ. හිත ඒකට ගොනු කරගන්න ඕනේ. අපි එක දෙයක් පිළිසිදුව දැනගැනීමේ අදහසින් එතකොට අපි වම් දකුණු වශයෙන් කරනවා නම් අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් වෙන කටයුතු වලට හිත යොදන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. හිත යොදන්නේ ඒක ලෙවල් අර පය තැබීමේ වැඩ පිළිවෙලට දකුණ වම දකුණ වම කියලා කරගෙන කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට දකුණු තැබීම කියලා නැත්නම් දකුණු පාය කියන අත්දැකීම අපි අනෙක් දේවල් වලින් බැහැර කරලා ඒකටම 100% හිත යොදවීම සඳහා එයින් අත්දකින් දේ 100%ක් මුලමදාග වශයෙන් දකින්න උත්සාහ කරනවා. ඉතින් අපි මොනවදවත් දකින්න නැහැ කියන්නේ. ඒ අත්දැකකට ඒකේ මේ භාවනාවේ වටිනාකමක් ධාර්මික වටිනාකමක් අපි දකින්න නම් අපි ඒක වම් පායත් එක්ක ගැළපීමක් වගේ දෙයක් කරන්න වෙනවා නැත්නම් අපිට අමාරුයි මොකද්ද මේ වම් පාය දකුණු පාය කියලා කියන්නේ. ඒ නිසා දකුණු පාය දිනනකොට අපි දකුණු කියලා මෙනෙහි කරලා ඒ වැඩ පිළිවෙල වම් පාය තැබීමේ වැඩ පිළිවෙලෙන් වෙන්කොට හඳුනා ගන්න ආදරය. මේක සාමාන්‍යයෙන් දකුණු වම දෙක ගත්තාම ටිකක් ව්‍යාකූල වෙන්න නිසා ආනාපානිය ගත්තාම ආස්වාස හුස්ම රැල්ලේ අත්දැකීම ප්‍රස්වාසයේ හුස්ම රැල්ලේ අත්දැකීම වෙන්කොට හඳුනා ගන්න බෑ. ඒ වෙනකොට හඳුනා ගැනීමෙන් ආස්වාසය කියන එක අත්දකින දේ වෙනම මල්ලකටත් ආස්වාසය අත්දැකීම වෙනම මල්ලකටත් දාගන්න පුළුවන් ශක්තියක් අපිට ලැබෙනවා. ඉතින් ඒකට වෙන්නේ අපි මේ දෙයට යෝගාවචර උනන්දු කරගෙන ඉවස් නැත්නම් මේ වගේ ප්‍රශ්නකට පිළිතුරු සැපෙමින් ඉවස් ආනාපානෙ වෙන වෙලාවදී ආස්වාස වෙලාවේදී මේක ප්‍රස්වාසය නෙවෙයි මේ ආස්වාසයයි. මම කොහොමද දන්නේ? මගේ හිත සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ? මගේ හිත වේදනාවක් නෙවෙයි කියලා කොහොමද දන්නේ? මගේ හිත හිතවිල්ලක නෙවෙයි කියලා කොහොමද දන්නේ? මගේ හිත ප්‍රසවාසයේ නෙවෙයි කියලා කොහොමද දන්නේ කියලා අර අත්‍යන්ත ආස්වාසයට හොඳට එවිලා බැලුවොත් එතන තියෙන පුෂ්ම ගාන සෑහෙන පිරිමැදීම එහෙම නැත්නම් උණුසුම් ගතියක් නැත්නම් සිසිල් ගතියක් ගොරෝසු ගතියක් සියුම් ගතියක් මොකක් හරි එකකින් අපි දකිනවා නෑ මේ හිතනවා නෙවෙයි වේදනාව විඳිනවා නෙවෙයි සද්ධාහනවා නෙවෙයි මේ අත් දකිනවා කියනවා එතකොට ඒක අපි දැනගන්න වෙන ආස්වාද වෙලාදී ආස්වාද කියලා මෙනෙහි කරපුවා මෙන්න මට වැටහිච්ච දේ. ඊට පස්වාස වෙලාවේදීත් අර වගේම ප්‍රස්වාසයට ආවේනික වූ ඒකට අත්‍යන්ත වූ ඒකටම සුවිශේෂී වූ පෞද්ගලික ලක්ෂණ වශයෙන් බලනවා අර හිතට تعلق කරන ඕස්මෙන් ඇති වෙන පිරිමැදීමක් වටේනවා. උණුසුම් සිසිලස දෙකේ පොඩි වෙනසක් වටේනවා. ඒකේ තියෙන සියුම් කොරහැඩි භාවය නැත්නම් ආකූල අනාකූල භාවයේ වෙනසක් වටේනවා. අපිට තේරෙනවා දැන් අපි කරෝ ප්‍රයත්න ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාසේ සහ ප්‍රස්වාසේ ඒ ඒ වෙලාවේදී අස්පනා අපිට වටහා ගන්නවා කියන්නේ. ඉතින් අපි වේදන සංඥා හරියට බලන්නේ ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක ගැළපීමක් වශයෙන්. නමුත් මෙතන කෙරෙන්නේ විඥානයේ කරන දෙකක් දෙකට වෙන්කොට හඳුනා ගැනීම හැකියාවයි අපි මේ උරුප්පල ගන්න හදන්නේ. විඥානය කියලා කියන්නේ වෙන්කොට දැන ගැනීමේ ශක්තිය. ආස්වාස උලඟ ප්‍රස්වාස උලඟින් වෙන්කර හඳුනගන්න බැරි ගතිය තමයි භවනා නොකරු දෙකන කියන්නේ. ඊළඟට හොත් හුස්ම ගන්නවා කියන මිසක්කා මේ ආස්වාස අධ්‍යයන ප්‍රස්වාස අධ්‍යයන කියලා දෙකක් දකින්නේ. ඒත් යෝගාවචර උනන්දු කරනවා දෙක වෙන්කොට හඳුනගන්න. එතකොට මනස හොඳ සංවේදී වෙන්නේ. මේ මානසික ක්‍රියාශක්තිය හොඳට ක්‍රියාවක් කරන්න වෙනවා දෙක වෙන් කළ හඳුනගන්න ඕන සිව්. ඉතින් හඳුනා ගන්නකොට අපිට තේරෙනවා ආස්වාද ප්‍රසවාසය ඇවිසිල්ල සිදු වෙන්නේ රූප ධර්ම වැඩ පිළිවෙලක් මාර්ගයෙන්. හැමේ වායු ධාරෝක ධාත වායු ධාතෝ කියලා වදින. ඒක නිකන් මේ යකඩ කන් පීරි ගන්නවා වගේ වැඩක්. එතකොට ඒ ආස්වාසේ මුල බඳව හෝ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරපුවා තියෙන වෙනස්කම් දැකගන්නේ ඥාන දන්න. හිතේ. එතකොට හිත අර විදිහේ ක්‍රියාවත් කෙරුවේ නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන මොබිලයිස් කරනවා කියලා හිත මොබිලයිස් කෙරුවේ නැත්නම් ඕක කොච්චර ගණන් ගන්නෑ හිතක් මේ වෙලාවේ සම්බන්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ හුස්ම ගත්තා දන්නේ නැහැ අපේ හිත අපි කියන කරන නඩත්තර වෙලා තියෙනවා මෙතන ජීවනයේ සත්‍යය සමාධිය එකතු වෙච්චාම විඥානය කරන වැඩේ පුංචි වෙනස වැඩ දෙකට දාලා දෙක වෙන්කොල්ල හංග ගන්න පුළුවන් කියලා අහනකොට විඥානයේ ක්‍රියාකාරකම් බිලකින් එළියට සදා ඇත සතා ඇදලා ගත්තා වගේ එයා දැක ගන්න පුළුවන් වෙනවා පොඩ්ඩක් මෙයා නිතරම හැංගිලා ජීවත් වෙන සතිය. ගත්ත ගමන්ම රිංගනවා ඉතරක් බිලට. ඉතින් මෙයාට වැඩක් පවරලා ඒ වෙලේට යොදනකොට අර රූප ධර්ම වල වෙනස්කම් වෙනස හඳුනා ගැනීමට මෙහෙවීම මාර්ගයෙන් විඥානයේ වැඩ කටයුත්ත ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට පේන්න පටන් අර ගන්නවා මේ වෙන්කොට දැනගැනීමේ වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය නැත්තම් අපිට වස්තුවක් අඳුරන්න බෑ. මේක තමයි ඔය අයින්ස්ටයින් තුමා සාපේක්ෂවාදී කිව්වේ. දෙකක සාපේක්ෂතාවයක් මිසක් වස්තු දෙකක තියෙන සාපේක්ෂ වෙනසක් මිසක් වස්තු දෙකේ වෙන ගන්න දෙයක් නැත්තේ නෑ. අපි ගත්තොත් මහමුදේ තියෙන දිය කඳුළු දෙකක් මහමුදේ තියෙන දිය බින්දු දෙකක් අරගෙන මොන පරීක්ෂණයක්වත් අපිට කරන්න බෑ. අපිට ඒක වෙන් කර ගන්න වෙනවා. වෙන් කරාට පස්සේ නම් කියකි දිය කඳුළු දෙකේ ස්වરૂපය, බර, රස වෙන් කරන්න පුළුවන්. මොකද එකට තියෙන තාක්කල් බෑ. ඒ නිසා අපි විඥාණයට වැඩක් පවරනවා. දෙක වෙන්කොට හඳුනා ගැනීම වැඩි. මෙයා මේක තමයි විඥානයේ අත්‍යන්ත කෘත්‍යය. ඒ කිරීම නිසා විඥානයේ කෘත්‍යය නම් වෙන්කොට හඳුනා ගැනීමයි. රූප ධර්මයේ කෘත්‍යය නම් විඥානයේ කිති කැවීමයි. උණුසුමෙන් සිසිලසෙන් කම්පණයෙන් චංචලයෙන් පිරිමැදීමේ කිචි කැවීමක්. ඉතින් මේ දෙන්නට නිසින්ින්ද වැඩේ වෙන්න අරලා මේ හඳුනා ගැනීම කෘත්‍යය මෙයා කරනවා. ඒ හඳුනා ගැනීම වෙනකොට හඳුනා ගන්න විවිධ කිචි කැවීම්, විවිධ කුසිගැන්වීම්, විවිධ ගැටීම්, විවිධ ස්පර්ශ රූප ධර්ම වලින් ඇති කරගන්න. ඒ ඇති රූප ධර්ම වලින් ඇති කරන ස්පර්ශය ගොරෝසු බව, සියුම් බව කියන විදිහට විඥානයේ කිචි කරනවා නම් ඒ රූප ධර්ම නෙමෙයි පටවේ කියලා කියනවා. උණුසුම සහ සිසිලස අතරත කම්පනයේ තුල විඥානික ඉතිරවනවා නම් ඒ රූප ධර්මෙන් නැත්නම් රූප ධර්මයේ ඒ ස්වභාවයට අපි කියනවා තීජ ධාතුව. වැගිරෙන ගතිය සහ පිටුපරන ගතිය අතර විඥානයේ කුප්පන ගතිය තියෙනවා නම් අපි කියනවා ආපෝ ධාතුව කියලා. හොල්ලන ගතිය සහ දරන ගතිය කියන දරාසිත ගතිය කියන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක විඥානයත් එක්ක උලප් වෙලා උරුට් වෙලා වැඩ කරනවා අපි කියන වායෝ ධාතුව කියලා. ඒ නිසා මේ මෙතන අර රූප ධර්මයක් අඳුරගන්න තේජෝ ධාතු අඳුරගන්න ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් තේජෝ ධාතුවේ තියෙනවා උණුසුම සහ සීසලස විඥානයේ උණුසුමෙන් රත් කරන අතර සීසලයෙන් සීස කරනකොට තමයි විඥානයට පුළුවන් වෙන්නේ මම දැන් ඉන්නේ තේජෝ ධාතුවත් එක්ක කියලා දැනගන්න ගොරෝස්කමයි සියුම්කමයි අතර මොරුතුකමයි බරකමයි බරකමයි හැලු ගතියයි කංකස් ගතියයි සියුම් ගතියයි මෙලෙක් ගතියයි තද ගතියයි කියන ධර්මතාවත් එක්ක බලනකොට පඨවි ධාතුව කියලා හඳුනගන්න. ඉතින් එතකොට මේ දෙක මේ දෙකේ ගැටීමකට තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අත්දැකීම් කියලා කියන්නේ. සංසිද්ධිය කියලා කියන්නේ. ඉතින් මේව අපිට අපේ විඥාණයට සම්බන්ධ වෙන තෝ වෙන ලෝකවල වල වෙනකොට ඒව අත්දැකීම් නොවේද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට මේ ප්‍රශ්න නිෂ්ප්‍රභ කරන්න ඒ තර්කය හෙලා දමන්න මහායාන බුද්ධාගමේ අහනවා කවුරු කවදාකවත් යන්නේ නැති මට්ටමේ අත්දැකයක් නැද හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් ඒ හඳුන් ගහ වැටීමේ සද්දයක් නැගෙයිද කියලා. වැටීමේ සද්දයක් තියෙනවා කියලා. අහන්න කවුරක්වත් නැති තැනක හඳුන් ගහක් ඇදගෙන වැටෙනකොට ඒ වැටෙන සද්දේ නැත්නම් වැටෙනකොට සද්දයක් නැගෙනවද කියලා. මොකද හිතන්නේ? අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒක ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සද්ද ඇහුණත් නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අපිට අත්දැකීමක් වෙන්නේ අපේ විඥානය ඇඟිලි ගහපු දේවල් විතරයි. ඔය තුලින් තමයි දුකේ. ඔයින් පිට කොච්චර දේවල් ලෝකෙ සිද්ධ වුණත් කවදාකවත් අපිට දුකක් දෙන්නේ නැහැ. මේ දුක කියන්නේ විඥානයේ විහිං ඇඟිලි ගහලා ගත්ත ටිකක් විතරයි. අපි විඥාණයට කැමති විඥානය විසින් ඇති කරන දුකට කැමති. ඒක නිසා ඉස්සල්ලාම තේරුම් අරගන්න ඕනේ අපිට අදාළ වෙන්නේ යමක් අපිට සම්බන්ධ වෙන්නේ යම අපේ මිනිහා ගිහිල්ලා ඔකට ඇඟිලි ගැහුවොත් විතරයි. මමයා ගිහිල්ලා ඇඟිලි ගැහුවොත් විතරයි. ඒ නිසා Hindu ආගමේ සමාලාට රූපණං ආත්ම නෙවෙයි, වේදනා ආත්ම නෙවෙයි, සංඥා ආත්ම නෙවෙයි, සංස්කාර ආත්ම නෙවෙයි, විඥාන නම් ආත්ම වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ රූපේ කියන පිටම තියෙන කපුව, ඊගාට වේදනා කපුව, ඊගාට සංඥා කපුව, ඊගාට සංස්කාර කපුව මැද තියෙන විඥානය නිසා ආත්මය කියලා කියන්නේ විඥානය කියන වගේ අදහසක් කියනවා මරුණට පස්සේ විඥානය නිරුද්ධ වෙනවා වගේ කියන කතාවල් වලින්. නමුත් සර්වඥන්සේ පෙන්නලා දීලා තියෙනවා විඥානයකට ඇත්තටම අරගෙන කුච් කැවිල්ලක් නැතුව ජීවත් වෙන්න බෑ. කිසි කැවිල්ලකට අපිට අදාළ වෙන්නේ නැහැ විඥානයක් එක්ක ඒක පටලවුනේ නැත්නම්. ඒ නිසා මේක හැපිල්ලෙන් තමයි ඔය මම කියන සංඥාට අදාළ වේදිකාව සකස් වෙන්නේ. ඒ නිසා මේකේ මැප් එක හොඳට බලාගන්න. කොහොමද විඥානය ගිහිල්ලා එනේන රූපත් එක්ක ගැටෙන්නේ කියලා හොඳම නිදර්ශනයක් ඔය අපේ කටුකුරුන්දේ ස්වාමීන් ඉදිරිපත් කරලා තියෙනවා අර පරණ සිංගර් මහන් මැෂින් කියන්නේ. ඒ මැෂින් එක උඩින් කට්ට ඉදිකටත් එක නූල යනවත් එක බොබින් එකේ කොක්ක ගන්න. ඒ උඩින් කොක්ක නූල යනවත් එක මම දන්නේ මම මේ කියන කාරණා දැකලා තියෙනවා. යට තියෙන බොබින් එකෙන් ටක් ගාලා කොක්ක ගන්න. මේක යනවා කොක්ක ගන්නවා. ලස්සනට රෙද්ද මැහිගෙන යනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ නිදර්ශනය හැටියට යම් වෙලාවක බොබින් එකේ නූල් නැති වෙලාවේ මැකුවොත් මොකද වෙන්නේ කියලා. උඩින් යන නූල් වදින වදින වගේ පේනවා. නමුත් යටින් කොක්ක නැති වුණොත් අර කල්ලුවා ස්ට්‍රස් කර ගන්නවා. ඒක තමයි එන්නේ. ඒ නිසා සිද්ධියකට විඥාන කොක්ක වැදුන්නේ නැත්නම් අදාළ තණ්හාව ඇති වෙන්නේ නැහැ. අදාළ සංසාරක බැඳීම වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ විඥානේ කොක්ක ගහන වෙලාව අල්ලගන්න. කොක්ක ගහන්න අරලා කොක්ක ගහන්න අල්ලනවා. කොක්ක ගන්න හැටි වන්නේ කොහොමද ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා දකින්න. මේ ඉඳගෙන ඉන්න අත්දැකීමෙන් හිතගෙන ඉන්න අත්දැකීමට යන්නේ කොහොමද? රූප දකින්න අත්දැකීමෙන් සද්ධාහන අත්දැකීමට යන්නේ කොහොමද? ආදි වශයෙන් මෙයාට හොඳට නිසින්ින්ද නටන්න අරලා මෙයා කොහොමද මේ ඒ තැන්වල අදාළ තැන කොක්ක ගහන්නේ කියලා බලන බලන ඉන්නකොට ප්‍රධාන වශයෙන් අපි දකින්නේ මේක නිවනට සාක්ෂි කරගන්නකොට ධර්මයට සාක්ෂි කරගන්නකොට අපි දකින සෑම අත්දැකීමක මේ උඩ නූල යටි නූල වගේ දෙකක ද්වේතාවයක බන්ධනයක් ඇති වෙනවා. අන්නේ දෙක වෙන් කරගෙන ගන්න අනුරූපච්චාන කරනවා. අපි අත්දකින්න ඕනම දෙයක මේ දෙය තියෙනවා. නැත්තම් ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒක හරියට අත්දැකලේ කරන අඳුන් ගහක සද්දේ වගේ ඒක අපිට අදාළ නැති වෙනවා. නැත්තම් තනිය සිංහන අත්පුඩි වගේ අදාළ වෙන්නේ නැහැ. ඒක සද්ද නගින්නේ නැහැ. සද්ද අත්පුඩි නගින්න නම් අත්දැකයකට වදින්න. නේද ඒක නාම රූප කියනකොට අපි දැනගන්නකොට රූප නාම වගේ නේද වෙන්නේ ඒක ඇත්තටම මේ හරි අමාරුයි මේ අත්පිට ගන්නකොට කොයි අත කොයි අතේ වදිනවද කියන්නේ. දකුණෙන් වමට ගහනද වමෙන් දකුණට ගහනද කියන්න බෑ. මේ දෙක පෙරපසු නොවි සිදු වෙනවා. මම මොකක්ද දකින්නකොට මම මම දේ දකින්න ඒක රූපේ දකින්න මගේ හිත නාමේ නා. ඒක රූප නාම වගේ නේද? එහෙම වෙනවනම් ප්‍රමාදයි වැඩි. ඒක තමයි ප්‍රමාදය කියන්නේ. අප්‍රමාද වෙනකොට දන්නවා ඒ රූපේ මතුවෙනවා තා සමගම නාමයේ යන්නුන නූල් දෙක පැටලෙනවා වගේ. ඒකවල තමයි අපි කියන්නේ සතිය සමාධිය දියුනේ විඥානය හොඳට ප්‍රකටයි කියලා. දැන් අපිට පේන රූප තියෙන නිසා බලනවා කියලා අපි කියන්නේ. කඩේ මස් තියෙන නිසා කන. අපි අපිට පේන විඥානය කියලා මේක ඔක්ක ගහගන්න ගැතියි. අපි කියන්නේ රූප තියෙන නිසා පේනවා. බලනකොට ඒ රූපවත් හදාගෙන තියෙන විඥාණයම තමයි. ඒකට කියොත් ටිකක් පටල වෙනවා. ඒ විතරේ කරන්නේ ගියොත් නම් සාමාන්‍ය අපිට කීයේදී ආස්වාද ප්‍රසවාස කරනකොට අත ගන්නකොට යනකොට එනකොට කනකොට බොනකොට යම් වෙලාවකට තොරතුරක් අපේ මතක සටහනට යනවනම් අත්දැකීමක් වෙනවනම් ඒ අත්දැකීමක් වෙන්න අනිවාර්යයෙන්ම නාම රූප දෙකේ සහයෝගයක් අවශ්‍යයි. නමුත් ඒක සංකීර්ණ වැඩවලදී අල්ලන්න බෑ අපිට. ඒ නිසා සංකීර්ණතාවය පුළුවන් තරම් තුනී කරලා සරල නිදර්ශනයක් දීලා සරල සිද්ධියක් දීලා ඒක ආකාරයේ සරල සිද්ධියක් දීලා බලන්න උත්සාහ කරන්න කියනවා මේ දෙක කොහොමද එකිනෙක එකිනෙක පටලවෙන්නේ කියලා. එමිනෙන්නේ කොහොමද කියලා. ආ මේක දැක්කත් පස්සේ ඒ සං ඒ දැක්ක දර්ශනය එසේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ඊට වැඩි සංකීර්ණ දේවල් වලට යොදා ගැනීම පස්සේ කරතයි. ඉස්සලාම කරන්න ඕනේ ඕනම සිද්ධියක් සිදු වෙන්නේ මේ දෙකක එකතුවක්. එන්නෝනේ ඒක ඇත්තටම බුද්ධ ආගමේ විතරක් නෙවෙයි. ඔය අයිසෙක් නිව්ටන්ගේ වාද න්‍යාය ධර්ම තුනක් උගන්වන ඉන්න ෆිසික්ස් කරන කටින් ටීචර්ස් ලයින් නෑ. නැත්නම් ඒ න්‍යාය තුන. එක්කම අපේ පන්ති. මොකද්ද සිංහලෙන් මතකද? නිව්ටන්ස් ලෝ. නිව්ටන්ස් ලෝ. හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒකයි. මට මෙල්බන් වල කියනකොට ඇත්තම ඒ ටීචර් කෙනෙක් උදව් කරා මටත් මතක නෑ මාත් මේ පන්තියේ මොකද මාත් ෆිසික්ස් කරලා තියෙනවා. ඒකේ කිව්වේ සරල දෙයක් කියව අවකාශයේ යමක් ගමන් කරනකොට ඒකේ ඒ ගමන මොන විදිහකට වෙනස් වෙන එක සරල දෙයක් කියවමයි සදාතනිකයි අනන්තය දක්වාම යනවා. නමුත් යමක් වැදුනොත් වැදෙන වේගයට සමානුපාතිකව ඒකේ ගමනපතේ මාර වෙනවා. ඒ වදින එකට වැදිච්ච ප්‍රතික්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් කරනවා. ඒක නිසා සරල වේගීව ගමන් කරන දෙයකට යමක් වදිනවා වගේ තමයි වැදිච්ච ගමන් වැදින දේ සාපේක්ෂව මෙයාගේ ගමනපත වෙනස් වෙනවා. ඒකයි අපි ගන්නවා විඥානය කියන එක ඒ නිසා අපේ අභිධර්මයේ හදාන තියෙන සරල වේගීව ගමන් කරන විඥානයේ විදිහට ඔය මේ ආලේ විඥානය කියලා එහෙම නැත්නම් භවංගය කියලා එකක්. ඇත්තට මේක එච්චරම අමාරු ෆිට කරන්න මොඩල් එක තමයි තියගත්තොත් ඒ විඥානයට ඇවිල්ලා රූපයක් වදිනවා. වෙච්ච ගමන් ඒක චක්කු විඥානයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් විඥානේ විඥානේ වශයෙන් තියෙන්නේ. රූපයක් වදුනොත් ඇහෙදී චක්කු විඥානේ බවට පත් වෙනවා. සද්දයක් කරනවා කනේදී සෝත විඥානේ බවට පත් වෙනවා. ඒ අනුව විඥානේ වර නැගෙනවා. වර්ණ ගන්නවා. ඒ වර්ණ ගන්නකොට ඒ විඥානීය වැඩිචි රූපයේ අඳුනා ගැනීමේ කෘත්‍යයක් කරනවා ඊට සාපේක්ෂව. රූපයක් නම් රූපයක් බව, සත්‍යයක් නම් සත්‍යයක් බව, කාමයේ රතු, ඥාන පිරිමි ආදී වශයෙන් ඒ වගේම ආස්වාස හොස්ම දැල්ල වදිනකොට සීතලයි, කුණුසුමයි, දිගයි, කොටයි, ගොරෝසුයි, සියුම් ආදී වශයෙන් ඇතිවෙච්ච ඒ වායු ධාරාව ඇවිල්ලා කරන ඉම්පැක්ට් එකට ගැටුමට සමාන අත්දැකීමක් විඥානේ වාර්තා කරගෙන යන්නේ. ඒ වාර්තා ටිකයි අපේ හිතට යන්නේ මම දැක්කා කියලා. මම වින්දා කියලා. මම ඇහුවා කියලා දාගත්තට මෙතන තියෙන කැමරාවකට රූපයක් වෙච්චාම සිදුවෙන සියාපක්ලේ පිලිස්සීමක් විතරයි. ස්පර්ශය කියන්නේ ඒක කියන්නේ ඇවිල්ලා හැපෙන අවස්ථාව. ස්පර්ශය නොවුනොත් ස්පර්ශයක් ඇති වෙන්නේ නැත්නම් මෙමරි එකට යන්නේ. යෝගේ කොච්චර දේවල් කරත් අපි කෙලෙසෙන්නේ අපි ඇඟිලි ගහපගේ විතරයි කෙලෙසෙන්නේ. ඒකත් ඇත්තටම කෙලෙසෙනවා. අපි ඇඟිලි ගහන නිසා එකක් කෙලෙසෙනවා. ඒ නිසා ඇඟිලි ගහන ඇඟිල්ලක් කෙලෙසෙනවා. ඊයේ වෙච්ච සිද්ධියක් මම දිතෙන් දැන් ගිහිල්ලා කල්පනා කරනවා නම් ඒකට ඊයේ වෙච්ච සිද්ධිය මගේ ඔළුවේ තියෙන ඒක නාම ධර්මද රූපයක්. ඔව් මනෝවිඥාණයට යනකොට ඔක්කොම නාම වෙනවා. ඒ නිසා අපි කියනවා ආධුනිකයා සෝත චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන කාය විඥාන මේ ජීවා විඥාන පහෙන් පටන් ගන්න කියලා ඉවර පුරුණාට පස්සේ තමයි මනෝ විඥානට යන්නේ. ඒ කියන්නේ ඒක ටිකක් සම්පූර්ණ නාම කොටසක් නිසා අල්ලනවා. නාමයක් නාමයක්. ඔය ඒ කියන්නේ ධර්මතාවයක් මනෝ විඥානයට ගැටෙනවා. එතකොට ඒක මන විඥානයේ බවට පත් වෙනවා. ධර්මතාවය වෙන්නේ පරණ මතකේ. ඒක රූපයක්, සත්‍යයක්, ගන්ධයක්, රසයක් වෙන්න පුළුවන්. දැන් තාපි හීනයක් දකිනකොට ඒ විඥාන ওই තරමට වැඩ නමුත් සම්පූර්ණ සිද්ධියම මනෝමූලිකයි. හිතලුවක් විතරයි. නමුත් ඒක අපිට විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කරන්න බෑ මොකද මන කියා ගන්න වෙරිෆයබිලිටි කාර්යය. රූප ධර්මයක් ගන්නකොට ඒක අල්ලනකොට verify කරන්න ඕන. Just the shape it has a manner so you can verify by the touch. ඒ නිසා සර්වඥාන්සේ ඉස්සලා කියනවා බබාලට අයිනුවා අයිනුවානු ගන්නවා වගේ පටන් අර ගන්නකොට මේ පළවෙනි විඥාන පහ අරගෙන චක්කුසෝත ගහන කිව්වා කය කය කියන විඥාන පහ අරගෙන ඒව සිදුවෙන සිදුවෙන වෙලාවේදී මම දැක්කා කියන වෙනුවට ඇහැට රූපයක් හම්බුණා චක්කු විඥානයක දැනගත්තා කනට සද්දයක් වදුනා සෝත විඥානයක දැනගත්තා කියලා යාන්ත්‍රණය බලන්නේ කියලා ඒකෙන් ඇති කරගන්න රූපයක් දක්වාම කහ පාට නම් හොඳයි රතු පාට නම් හොඳ නැහැ වගේ කියලා ඒක අපේ රුචි මනාප අනුව බෙදන්න කරන්න යන්න නැතුව මෙතන දැන් හිත තියෙන ඇහි බව දැනගන්න පුළුවන්. ඒ නැත්නම් ඇහිච්ච සද්දේ ස්ත්‍රීද පුරුෂද එන එකද අනේකද කියලා ඒක රස විඳින්න තණ්හා ඇති කරන වෙනකොට මම දැන් විඥාන තියෙන කනේ බව දැනගන්න. මේක අමාරු බව පිළිගන්න. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා කයේ තියාගන්න. කාය විඥානයේ වදින ස්පර්ශය රූප ධර්මය ආලෝක සංඥාවට වැඩිය ශබ්ද තරංගයකට වැඩිය ඒකත් රූපයක් නිසා හරි ලේසි වදින දේ තේරුම් ගන්න අපේ හුස්ම ප්‍රවාහය. එතකොට ඒක වදිනකොට ඇති වෙන උණුසුම, සිසිලස, කම්පන, චංචල වගේ දේවල් ඊගා හුස්ම වෙනකොටත් බලන්න. ඊගා හුස්ම වෙනකොටත් බලන්න. ඊගා හුස්ම වෙනකොටත් බලනකොට මේ නිකන් පටිගත කරන යාන්ත්‍රික සද්දයක් වැටිච්චාම ඒක වාර්තාගත කරන එක ආත්මයෙන් දැනෙන්නේ මේ පටිගත යන්ත්‍රයේ තියෙන සද්දට සංවේදී භාග එයා වර්තාගත කරනවා. ඒ නෑ එයාගේ මේ මේ කියන වචනේ සබ්බියද අසබ්බියද ස්ත්‍රීද පුරුෂ මොනක්වත් එයා දන්නේ ඒ වගේ කණ්ඩ සද්දයක් වැඩිච්චාම ඒක මංගලද මංගල නෑ. වැදුනට පස්සේ අපි තමයි ඒකට ආලවට්ටම් දාන්නේ. ආලවට්ටම් දරුවු දන්නේ තමයි කෙලෙස් පහළ වෙනවා. සෝතං පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන තින්න සංගති පස්සෝ ඒ තුන එකට ස්පර්ශ වෙනවා පස්සපච්ච වේදනා. ඒ වසත් වේදනය කරනවායි. විඳිනවා. වේදනාපච්ච තමයි තණ්හාව එපිට වෙන්න පටන් ගන්න. වේදනාවේ එහාට තමයි චිත්ත විද්‍ය කෙලෙසෙන්නේ. වේදනාව දක්වාම හරි පිළිසිදු. ඒක බුදුහාමුදුරගේ පිළිසිදුයි, කුරාකෝගේ පිළිසිදුයි, අපේ පිළිසිදුයි. නමුත් අපි එතෙන්ට එනකොට එතන නෙවෙයි අපේ හිතේ තියෙන වෙන කොහෙදෝ කියන ඒ නිසා අපි ඒක අපේ පුරුදු මතක සංඥාවෙන් අපිට අම්මලා තාත්තලා කියලා දීපු හොඳ නරකෙන් අපි අර වේදනාව වේදනාව කියන්නේ දුක් වේදනාව නෙවෙයි ස්පර්ශය විඳීම ස්පර්ශනේ විඳීම අපි වර්ණනවා. ඒක හොඳයි වුණා, හොඳ නෑ. මේක හිතක් වෙනවා හොඳයි. අනේ මේක නොදකින් කියලා වර්ණනකොට පස්සේ තමයි ප්‍රපංච කරන්නයි එහෙම නැත්නම් තණ්හා ඇති වෙන්න පටන් ගන්නවා. සර්වඥා චේතනා කරන්නේ හිත ගෙනල්ලා හරියට ස්පර්ශයෙන් වේදනාවට එන්න තැනදීම. වගේ මේ වේදනාවේ ඇහෙන් මගේ වේදනාවේ කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියලා ඒ ඒ වෙලාවෙ එතෙන්ද ගියොත් ඒක මතින් දිගින් දිගට අපි ආසාය ඇතිකරනද තරහය ඇතිකරන මොහොම ඇතිකරන්නේ නැතුව ඒ දැන ගැනීම වෙන සංගතිය එතනදීම දැන ගන්න පුළුවන් ශක්තිය නිසා ඒ පුදුලට තණ්හා දාසකත්වය ස්වභාවයෙන්ම තමන්ගේ පරණ පුරුදු මතක අනුව වෙන වෙන දේවල් හොඳ නරක, හරි වැරදි, සભ્ય අසભ્ય වශයෙන් බෙදීම පැත්තකට දාලා දැන් මේ වැඩි හරියට ඇහි මේ කනේ මේ නාසය කියලා දොරටු පාදා දොරටු නැත කරන්න ශක්තියක් එනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය අදාළ වෙලා තියෙන්නේ. ඒක දැන ගැනීම සඳහා කෙරෙන නාම රූප දෙක වෙනකොට දැනගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒ අයිසෙක් නිව්ටන් එක තමයි මම කිව්වේ ඒකේ කියලා තියෙනවා දෙයක් තව දෙයක වදිනකොට තමන් පැත්තේ මාර වෙනවා කියලා. කල්මාස් කිව්වේ thesis antithesis and synthesis කියලා. අවචින දෙයක් thesis එකට මොකද antithesis එක වැඩි කරන synthesis එකක් සිද්ධ වෙනවා. බුදුරජාණන් කියවා ద్వාර ආරම්භන තදුවකන්. සහ dialectic dialectic කියන්නේ සක්‍රීය සජීවී යම් පද්ධතියක් තියෙනවා මේකම තමයි මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ. ඇහැට රූපයක් අදින්න නැතුව ඇහැ කිචි කැවෙන්නේ නැහැ. ඒකෝට චක්කු විඥානය පහළ වෙන්නේ නැතුව හිතියොත් එක අත්දැකීමක් වෙන්න. පහළ වුණොත් අපි දකින්නෙක් බවට පත් වෙනවා. කන සාධ්‍යයක් කරනකොට පස්සේ කන බීගෙන වෙනසක් වෙන්නේ නැහැ. කන සජීව වුණ සාධ්‍යයක් නැත්නම් වෙනසක් වෙන්නේ නැහැ. කන සාධ්‍ය ඇහෙනකොට එතෙන්ට ඒක අපේ මතකයට යන්න නම් ඒ වෙලාවේ ඇහෙන්න ගන්න දෙනු බෑ. අනිත් එක වලින් ගන්න දෙනු බෑ. කනේමයි හිතෙන්නේ විඥානය එතෙන්ද කියපරම ඒ විඥානය කියන සෝත විඥානය කියලා ඒ ඒකත් අර දෙක ගැටුම නිසා තමයි වෙන්නේ. කනක් සත්‍යයක් රූප ධර්ම වෙනවා. එතෙන් ගිය විඥානයේ සෝත විඥානයේ නාම ධර්ම වෙනවා. මේ දෙකේ නිසා අපිට මතකයේ මොකද්ද එකතු වෙනවා. මම ජීවත් වුණා කියලා මට මේ ඇඟීමක් ඇති වෙනවා. මම ඇහුවා නැත්නම් මේ මම අහන්නේ මං ඇහුදේ හොඳයි සුභයි අසුභයි ආදි වශයෙන් අපි ඒක දිගේ ඉතින් කල්පනා කරුවාට පස්සේ අරගෙන අන්තන් අපිට ලනුව දීලා ඒ ඇතිවෙච්ච සද්දේ අපි කල්පනා කරන්නේ පාඩපත් වුණාට පස්සේ සත්‍යයක් ඕනේ අපිට ඊට පස්සේ ඉතින් අපි ඒක දිගේ දිගින් දිගට දිගින් දිගට කල්පනා කරගෙන යනවා. ඒක භාවනාවේ නියම පොදේ තේරුම් ගන්න ආශාස කරන්නේ ස්පර්ශ වෙන්නේ ඒක ඊට පස්සේ ඒක නාම රූප විදියට ඒක දාන්නේ මේක නාම රූප විදියට ඒක දන්නේ දැන් සක්කාය විදිය ඒකයි ගොඩක් දුරට යනවා විදර්ශනා කරලා දානවා සක්කාය විදිය නැතිවෙන්නේ නෑ ඇත්තටම සිද්ධියක් කියලා කියන්නේ දෙකක් කියලා ඒක විතරයි මෙතන වෙලා තියෙන්නේ සිද්ධියක් කියන්නේ ඒක ධනයක් නෙමෙයි මෙතන පුරිතිල්ලක් තියෙන පුරුද්දලා හදපු දෙයක් මෙතන තියෙන නිසා මේක පාවිච්චි කරලා ඝණයක් විදිහට පාවිච්චි කරලා තව දෙයකට යොදවන්න බෑ මේක පැලිකා ගිය එකක් මේක දිරච්ච දෙයක් මේක මේක බාල බඩුවක් කියන එක විතරයි අඳුරලා දෙන්න බෑ ඉන්නේ හර මොකක්වත් කරන්නේ මේ ඇහුනට මේ අපි කියනවානේ මේ මගේ කනට ඇහිලා නම් මේ විශ්වාස කෙරුවේ කියලා බුදුන්සක කනට ඇහුනත් විශ්වාස නොකරන්න හේතුවක් තියෙනවා ඕක මේ පුරුද්දලා ගත්තේ සත්‍ය නෙවෙයි ඉතින් අපි අපි උදාහරණයක් වශයෙන් කියනවා අපි ගෙදර ඉන්න වෙලාවේදී තරුණියක් සම්මතත නැති වෙලාවේදී තමන්ගේ ඒ තරුණයා එයි කියලා කොයිමටක් දීලා තියෙන. ඉතින් යා බලාගෙන බුදුමාහාකාර මේ කුණන්දුවකින් දැන් තමන් කැමති ඒ පුරුෂයා එනකම්. ඉතින් ඒ වෙලාවේදී එයා බලාගෙන ඉන්නේ දොරේ බෙල් එකේ. ඒතකොට ටෙලිෆෝන් එකක් ආවත් එයා දුවන්නේ ඉස්සරහ දොරට ගිහින්. ටෙලිෆෝන් රින්ග් එක ගියත් එයා දුවන්නේ ඉස්සරහ දොරට මොකද එයා ඉන්නේ දැන් මේ සද්දකින් උනන්දු වෙන්නේ ඉන්නේ සද්දේ බලාපොරොත්තු වෙන්නේ. බෙල් එකේ දොරේ බෙල් එක නිසා දොරේ බෙල් එක ආවත් ටෙලිෆෝන් එක ආවත් එතෙන් තමයි ලුගාන්නේ. මේ විදිහට අර පැව්ලෝගේ පරීක්ෂණේ පෙනතයි අපි රවට්ට ගන්න පුළුවන්. අපි රවටිලා ඉන්නේ ඇත්තට. අපිට මේ අපි එන පණිවිඩයේ එnde ඉස්සෙල්ලා අපි ඒකට ලෑස්තිලා ඉවරයි. ඒ පණිවිඩය තුළ මායයෙන් ආවත් අපි ගිහලා බදා ගන්නවා. බුදුහාමුදුරේ විතරයි. මොකද අපි ඒක සූදානම් වෙලා ඉවරයි කෙලසිනා නම් කෙලසිලා ඉවරයි. ඉතින් වෙන තින්ද වෙලා ඉවරයි. අපි අර දෝෂය කිව්වට ඒ ටෙලිෆෝන් කාර්යයට එතකොට අපි සූදානම් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අපි මේ බෙදාගෙන කන පරිප්පුවක් තියෙනවා. ඒක විසින් අපිට දෙනවට වැඩිය ඉල්ලගෙන කන දෙයක් තියෙන ඒක දැනගන්න නම් ඒක හොඳටම දන්න මිනිහා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. ඒ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන ඔච්චරයි අක්ෂර. ඕනි කුණු හදා ප්‍රගුණත හැකි ඒ පොඩ්ඩක් වෙනස් කරලා සබ්ජෙක්ට් ක්‍රමයක දැම්මට පස්සේ කට්ටිය රැල්ලට කනවා. සාමාන්‍ය කම්පැනි එක 100 කීයක් වියදම් කරනවද කියලා හිතාන ඉන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ඒක අර කපලා දාන්න අපිට කීයක් ලාභයට බඩු ගන්න පුළුවන්ද? නැත්නම් ඒ විශ්වන්නේ කොච්චර කුණුහක් මේක ඇත්ත වුණත් ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් තමයි ප්‍රොෆිට් එක එන්නේ. ක්වොලිටි එකෙන් නෙවෙයි. ඒ තරමටම කන જાතියක් අපි අනුන්ගේ මවාපෑම් මත ජීවත් වෙනවා. මොකද අපිත් නිතරම හදන්නේ අනුන්ව බලපාන. අනුන්ට මවාපාන ජීවිතයක් අපි ගත කරන්නේ. ඒ නිසා අපි අනුන්ගේ මවාපෑම් වල යන්න බෑ. ඒ නිසා අපිට වෙන්නේ තියෙන්නේ මවාපෑම් එපා. ආස්වාස කරන වෙලාවදී අස්පනා අපිට මොනවද දැක්කේ? ආ මේ සැරේ මම බෑමක් ඇත්තා. ඊගාව ආස්වාසයේදී බලන්න ප්‍රകൃතියම ඊගාව ආස්වාසයේ ප්‍රകൃතියම බලන දේ නිසා සතියට කියනවා යථා භූත ඇති හැටි දැකීමේ ඥානය කියලා. අපිට ඇත්තටම ඇති හැටි දකින්න ඕනකමක් තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. අපිට ඕන කරලා තියෙන එක ටිකක් කාලවට්ටම් දාලා මොකක් හරි මේක ටිකක් ලස්සන කරලා පෙන්වනවට අපි කැමතියි. යථාභූතය දැක්කොත් නම් මොකක්වත් එහෙම අල්ලන්න දෙයක් නැහැ කියලා සරුවත්ංශ කියනවා. මොන්නම දෙයකවත් හැටි ඇති හැටි දැක්කනම් කවදාකවත් මම මාගේ කියන්නේ. අපි ඒක මේ වෙනස් කරලා සංස්කරණය කරලා හැඩ ගන්නලා බලන නිසා ඒ හැඩ ගන්නලා බලන දෙයට අපි ප්‍රകൃතියට වැඩිය මනාප වෙනවා. ආස කරනවා. ඒ නිසා අපි ලෝකෙට අපි කරා පැමිණෙන සෑම දෙයක්ම පොඩ්ඩක් හැඩගස්ස ගන්නවා කියන්නේ. අපිට ඕන විදිහට හැඩගස්ස ගන්නවා මේක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ තමයි චේතනා කියලා කියන්නේ. ඇති හැටි අපිට නොහුරුයි. ඇති හැටි අපිට මොනම දෙයකින්ද තේරෙන මේක පොඩ්ඩක් මේ තල්ලුන් ටිකක් දාලා ගත්තා නම් මේ කියලා. උඹලකට කැල්ලක් දැම්මම පොඩ්ඩක් කටගැස්මක් දැම්මම මොකද වෙන්නේ කියලා. ඔය සිංහල බුලත් කන්න ගියත් බුලත් කොලේ අරගෙන දැල්ලා නැට්ටා කඩලා දාලා තමයි කන්නේ. මේ හැටි මොකකින් ආවකද දන්නේ. බුලත් කොලේ ගත්තම කට ගන්නෑ. කොන කඩනවා. බුලත්ලාගේ නාග ලෝකේ නයාවල ඉන්න. හරි මොනවා හරි කියනවා. ඔයගේ නාග කතාවල් දානවා. කොණෙන් අල්ලගෙන ආවද විස තියෙනවා. ඕනම බුලත්ට ගන්න උණු ගත්තට පස්සේ කවදාකවත් ඕන ප්‍රමාණය හොරු ගන්න බෑ. ලතේ යන ඉතුරු ටික පම්පේ ගන්න. ඒ ඇති අවශ්‍ය ප්‍රමාණය අරගෙන කාලය ඉදිරියට කිසි ගතියක් නැහැ. ටිකක් වැඩි කරන්නේ ඒක ටික ගම් පුරා ගන්න. නැත්නම් ටිකක් මදි අරගෙන එකකින් ඉදිරිය ගන්න. හැම වෙලාවෙදීම අපි දෙයක් ඉදිරියට එනකොට ඒක සංස්කරණය කරන ගතිය ඇහි රූප බලනකොට බොහෝම සැලෙන් එක කරන නිසා තමයි ගෞතමචර්ය මතක් කරන්නේ ආධුනික ඇහත් එක්ක භාවනා කරන්න යන්නේ අමාරුයි. මොකද ඒක එන්නෙම සංස්කරණය වෙලා. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව මේ කය විතරලු ලේසිම ආස්වාද ප්‍රසවාසයත් ආයස කරන්න දෙපයි කියන්නේ ඒකයි. ස්වභාවයෙන් ආනාපාන වෙන්න ඇරලා ඒ ආස්වාද ප්‍රසවාස එක එක රංගන පානකොට වායෝ ප්‍රධානව, පඨවි ප්‍රධානව, තේජෝ ප්‍රධානව, ආපෝ ප්‍රධානව රංගන පානකොට ඒ ඒ දේ කිසිම පැකිලීමකින් තොරව විඥානයේ වෙකොට හඳුනා ගන්න ඇති විතරයි අපි වෙදින් තන්නේ. විඥානයේ තියෙනවා මේ සෑම පුංචි දෙයක්ම වෙකොට හඳුනා ගන්න ගැතිය ඒ නිසා කියනවා ආස්වාද ප්‍රසවාස දෙක වෙකොට හඳුනා ගැනීමේ නාම රූප ප්‍රදේශය දැනගත්තා නම් ඒ කියන්නේ ඒ තරමටම අපිට මේ දෙන්න ජඩ ගහ ගන්න පුළුවන් වුණා නොබෝ වේලාවකින් ආස්වාසෙන් ආස්වාසය අතර තියෙන වෙනසක්. දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ බාරපත් වෙන එකක් අල්ලයි. ඉස්සල කරන්නේ ආස්වාද ප්‍රසාරතිකේ ප්‍රසිද්ධ වෙනස. දෙන්න දීලා මොක දිගට බලන් හිටපන් කියනකොට මොකද වෙන්නේ? ආස්වාසයෙන් එන්නේ ආස්වාසෙන් ආස්වාසයට කෙටි වෙවි යන හැටි. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට කෙටි වෙවි යන හැටි පවා දැක ගන්න මේ විඥානයේ විහිින් මේ සුකුම සූක්ෂම ප්‍රණීත භාවයටපත් වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයා ඊගාර්ථන පච්චේ පරිකා ඥාණයට තීව්‍ර වෙන්නේ. දැනුම මේ නීත වෙන්නේ එතකොට තමයි. ඉස්සල්ලාම කරන්නේ මේක දෙකක් බව. එතන මෙතන මේ ඝණය ඝණයක හැදිලා තියෙන එක පැලවිලා ගිය එකක් බව. අපි කියනවා නම් අපි ලීයක් කර ගන්නකොට හොඳ වටිනා භාණ්ඩයක් හදන්න අපි එළියට හැම පැත්තෙම තට්ටු කරලා බලන එක කැඩිච්ච බෙදිච්ච නැතිකම මොකද ඒක හොඳට ආයුධයක් භාණ්ඩයක් හදලා කැටයක් කොටලා පොලිෂ් කරලා ගන්නේ දැවේ වටිනාකමක් තිබුණොත් පමණයි. ਉਹ ගන්නකොටම අපි දන්නවනම් ඒ දැලේ පිපිරිච්ච එකක් බව. ගුල්ල ගහපු එකක් බව, දිරච්ච එකක් බව. අපි කවදාකවත් ওই දැවේ කැටයක් කොටන්නේ. කැටයක් කොටලා ඒක ප්‍රසිද්ධ තැනක තියන්නේ ඒ වෙලාවට බංග කොටයක් කොටා ගන්න වැඩ ගනි. හැබැයි අපි දන්න දිරලයි කියන්නේ. මේ සංසාරේ මේ ලං කරගෙන තියෙන මේ දේ දිරච්ච බව දන්නේ නැති නිසා ඒක සනාතනකව මට ආරක්ෂාව සලසයි. සනාතනිකව මට මගේ අදහස් ටික ඉදිරියට ගෙන යයි කියලා අපි යම් යම් දේවල් වලට බුදුමාකාර වටහාකම් දීලා තිබේ ඒක ගහණයක් කියලා හිතනවා. ඉතින් ඒක අන්තිමට කුකුරුච්ච බව දැනගත්ත දවසේ තමුණොත් අබගෙක ඉන්නවා නම් අබැක්ක දෙකක්. එහෙම දරන්න, එහෙම බලන්න ඇතුළත හෝ පිටත කිසිම දෙයක් නැති බවයි සර්වඥාන්සේ අන්තිමට අපි ගෙනිලා පෙන්වලා දන්නේ ආස්වාද ප්‍රසවාසයේ කියන අත්දැකීම පවා දෙකක පුරුද්දිල්ලක් නම් ඒ ක්‍රමයේ හැම තැනම තියෙනවා. ඒ නිසා කිසිම දෙයක් මේ ලෝකේ දෙන කිසිම දෙයක් එකක් යන්නේ. හැම එකක්ම ඝණයක්. හැම එකක්ම රාශියක්. මේ රාශිය වෙන්කොල්ල දකින්න අපිට අපිට බෑ. වෙන් කෙරුවට පස්සේ රාශියේ ලකුණු මොකක්වත් නැහැ ගන්නේ. ඒ නිසා අංශු එකතු වුණාට පස්සේ ඒ අංශ වල සම් ටෝටල් එකට වැඩිය මොකද්ද එකක් ඒකට එකතු වෙන බවක් තියෙනවා ලෝකේ. අංශු රාශියක් එකතු වෙච්චාම ඒ දෙකේ පොදු එකතුවට වැඩිය මොකද්ද ඒකට නමක් ආරෝපණය වෙන්න පටන් ගන්නවා. ඒක හරියම ලස්සන මැජික් එකක් අපේ හිතේ සිද්ධ වෙනවා. ඉරටුව ඉරටුව ගත්තාම අපිට ඒක වැඩ ඉරටු මිටි ඉරටු දෙච්චාම අපේකට ඉපල කියලා මිත්‍රි මොකද්ද ඉලපත කියලා නමක් ආරෝපණය වෙනවා. හැබැයි ඒක ඉරතෝකවත් ඉලපත නැහැ. ඔක්කොම එකතු වුණාට පස්සේ වෙනම කෘත්‍යයක් කරනවා. කෙටි ටිකක් ඔක්කොම එකතු කරලා මුස්නක් හැදුවාට පස්සේ කෙන්දකේ ගුණේ නැහැ. ඒ වගේම කෙන්දට මුස්න හදාන්න පුළුවන් බවකුත් නැහැ. නමුත් එකතු වුණාට පස්සේ මුස්නක් බාටපත් වෙච්චාම ඇඩඩ් වැලියු එකක් එනවා. ඒ නිසා අංශවල සම් ටෝටල් එකට වැඩිය වෙනස් අංශු එකතු වුණාට පස්සේ ඒ නිසා මේකට කියන්නේ ස්කන්ධ ස්කන්ධ කඳ කය කියලා කියන්නේ දේවල් රාශි මාත. රාශි වල පස්සේ ඒකේ දැන් අපි මේ ටික ඔක්කොම අපි විශාල නගරයකට ගිහිල්ලා අතහැරියොත් අපි සීසීකට වුණාට පස්සේ අපේ බෞද්ධකමක් එන්නේ නැහැ. ලක්ෂයක් කතෝලිකයන් අතර අපි හැසිරුණාට ඒක කිසි බෞද්ධද බෞද්ධ ටික විතරයි ගත්තේ සාමාන්‍ය තරංගයක් තියෙනවා. එන්නේ බෞද්ධ ඒක තුළ බෞද්ධ වැඩක් කරනවා. ඒක උඩ කරමත් තියෙනවා. නමුත් මේ ටික විසිරලා ගියට පස්සේ එකෙකුටවත් ඒක ඇතිලා නෑ. ඒ නිසා මේ එකතු වීම මායාකාරයි. එකතු වීම තුල තමයි මායාව තියෙන්නේ. ඒ නිසා අඩුම ගන්න සර්වඥයන්ද කියනවා එකතුවක් ඕනේ නෑ. අඩු ගන්න දෙකක් කියලා හිතාගන්න. කිසිම දෙයක් මේ ලෝකේ ඒක ගන්න ඉංචි ටිකක් නෑ. පැල එකක් ගිහිලා තියෙනවා. මෙන්න මේ පැල එකට අවධානය යොමු කරන්න. කොටිම කියනවා ආශාව ප්‍රසාර දෙක බලන්න කිව්වට ඔතනේ වංගාර්ථයෙන් කියන්නේ ආශාව දෙක ප්‍රසාර දෙක මැද තියෙන පැල එක බලන්නයි අපි යොමු කරන්නේ. අපි කවදාකවත් ඒක මොකක් කියන්නේ නේද? කියන්නේ සතෝ වාස සති සතෝ පස්ස සති. මත අන්තිර පස්සම්බය කාය සංකාරණ කිව්වට පස්සේ ආස්වාසෙත් නැති ප්‍රස්වාසෙත් නැති අර මැද නිම්නයටයි අපි ගෙනියන්න හදන්නේ. ගොරෝසු තැනින් පටන් අරගෙන ඒ දෙකේ වෙනස සලකමින් අඩු කරමින් ඒ අනුව විඥානීය ක්‍රියාකාරීත්වය වැඩි කරමින් සතිය ක්‍රියාකාරීත්වය වැඩි කරමින් පල්ලෙහාට පල්ලෙහාට යනකොට මේක මෙහෙම මෙහෙම යන එකක් නෙවෙයි ෆ්ලැට් රේට් එකට යනවා. ඒකවල තියෙන්නේ පටන් ගන්න ආනාපානෙ තියෙන ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන ગેප් එකේ තමයි අපි ගිහලා නතර ඕක මේ භාවනා කරගත්ත ගන්නේ පළවෙනි ආනාපානෙත් තිබුණා. අපි අහුවන්න ගන්න අල්ලන්න ගන්න. අපි කන්නේ අර උඩ පයින් දේවල් විතරයි. අනිත් වගේ මේ මේ දෙක වෙන් කරලා බැලුවට පස්සේ මේ ඇති වෙන මොකක්ද ඒක කියන්නේ configuration මුළු ලෝකෙද ඕනම සංසිද්ධියකට සමානයි. ආනාපානෙන් ඇල්ලුවොත් ඕනම දෙකට දාන්න පුළුවන්. ඒක ඇල්ලීමේ පළවෙනිම පළයයි. විශාල කලුවක් අරගෙන සර්වචන්ස් කියන ගහපන් ගහපන් ගහපන් ගහපන් පිටෙම ගහපන්. ගහලා ගහලා ගහලා කවදා හරි පැලෙන්න ගිය දවසේ ලොකු සතුටක් ඇති වෙනවා කොහොම හරි පුංචි කුළුපිටි වුණාට විශාල ගල වුණාට බලාගත්තනේ. ඊට පස්සේ පුළුවන් දෙක හතර කරන්න හතර අට කරන්න. අනිත් මේ පැලීමේ ශක්තිය පැලිලා තියෙන්නේ කියන එක පැලිලේ ශක්තිය නෙමෙයි පැලිලා තියෙන්නේ කියලා පෙන්වන්නයි නාම රූප පරිච්ඡේදනාණේ කියනක දක්වන්නේ ඒකත් ඇත්තටම මේ සූත්‍ර දේශනාවල කියන ගන්නේ සූත්‍ර දේශනාව සාරයෙන් අටුවාචාරින් මහසීලා විසින් මතු කරලා පෙන්නන හැබැයි මේ විපස්සනාව නෙවෙයි. ඒක හොඳටම අටුවාචාරින් මහසීලා කියන මේකට විපස්සනා කියන්න බෑ. මේක මේ විපස්සනාවට පාදක වෙන ඥානයක් විතරයි. ඊස්සේ විපස්සනා කියන්නේ. විපස්සනා වෙන්නේ මේක අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ගොඩනැගිල්ල හදපු ෆවුන්ඩේෂන් එක දැන් පේන්නේ නැති වුණාට ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තේ ෆවුන්ඩේෂන් එකෙන් තමයි. දැන් ඒක පොළොවෙන් වැහිලා තියෙන්නේ. ඒ වගේ මේ මූලික ඥාන තමයි අමරූප පරිච්ඡේදය. නාමරූප අසස් බස් වන්නකට ඇත්තටම මුල හරිය නාමරූප නෙමෙයි ඊළඟට කැටි කැටි වෙට්ටි ඉලිගලට බස්සස කරනකොට මුල බස්සස ඉස්මේ මුල නෙමෙයි නාමරූප මුල නාමරූප වැඩ වෙනකොට කැටි කැටි ඔය ඉස්සල්ලාම අපි බලන්න මේ ආසුල දකින්න හිතයි ප්‍රස්වාස උලගයි කියලා ගන්නවා. ප්‍රස්වාස කියන අරමුණයි. දැන් බලමු ප්‍රස්වාසයේ ගුලියක් ගොඩක් විඥානයේ කියන එක ගොඩක් ආස්වාසයේ සිදුවෙන තාක්කල් දකින විඥානයක් මෙතන තියෙනවා. නමුත් මේ පුද්ගලයා ආක බලලා බලලා බලලා මේක වෙන්න ඇති හරි කියලා බලලා මේ දෙක ලං වෙගෙන යනකොට වෙනවා අර ගොඩේ තියෙන ප්‍රවාහයක් මිස එක දිගට පවතින ඝණයක් නෙවෙයි. ආස්වාස රාශිය තියෙනවා. ඒක දිහා බලනකොට විඥානේ නම් ගහනියක් හැබැයි බලනින්න රූප ධර්ම කැඩි කැඩි කැඩි කැඩි යනවා. අන්තිමට ඒකත් බාරගත්තොත් දෙවෙනි සැරේට අර පළවෙනි නාම රූප දෙක වෙන් කරා වගේ මේ ඇවිල්ලා වදින අරමුණත් ඒක ගණයක් නෙවෙයි ඒක ඇතුලේ තියෙන රාශිය. ඒ එක එක රාශියක් වෙන්කොට දැනගන්න පුළුවන් නම් එතකොට විඥානයත් වෙන් වෙන වශයෙන් තියෙන්න ඕනේ. විඥානයත් ඒ ඒ විදිහට ඒ තර පහළ වෙන එකක් වෙන්න ඕනේ කියලා ඒක අරකින් මේකට පස්සට ගහන ගැම්මක් එනවා. ඒක ඒක පෙන්නකොට ඒ පඬිස්සවන්නාංශයේ පෙන්නනවා මෙහිම නිදර්ශනයක්. මම හිතන්නේ පොත් මේක මම ලැබෙන සලස්වයි කියලා මේ කඩි වැඩක් හරි මේ පෑනක් හරි ගොම්මන වෙලාවක දැක්කොත් අපිට පේන්නේ දෙන කෝටුවක් හරි ලණුවක් හරි වැටලා තියෙනවා. ඒ චලනයක් සජීවීකම මොකක්වත් පේන්නේ එතන මුලක් කෝටුවක් ලණුවක් වගේ පේනවා කියන්නේ. නමුත් අපිට මොකක් හරි හේතුවක් නිසා පිටික ලං වෙලා බලුවොත් පේනවා මේකේ නැතිනවා පේනවා. කෝටුව කියන එක මැරිච් එකක් නෙමෙයි ස්පන තියෙනවා. තවත් ලං වෙලා බලන කිසිම කෝටුවක් නෑ එක පිටිපස්සේ කූඹි යන්නේ විතරයි සිද්ධ වෙන්නේ. එතකොට පේනවාගේ කිසිම මැරිච්ච ඒකාකාරී ගතියක් නෑ සම්පූර්ණ සජීවී ගතියක් තියෙනවා. අන්නර ඈත වෙන කෝටුව වගේ තමයි ඉස්සල්ලාම ආස්වාද ප්‍රසවාසෙ පේන්නේ. ලං වෙලා බලන මේ ආස්වාද ප්‍රසවාසය ඇතුළත ජීවයක් තියෙනවා. අංශු රාශියක් එක්ක හැදෙන්නේ. තවත් හොඳට ලං වෙලා බලුවොත් අංශුවක් පිටපස්ස යන අංශුවක් මිස මෙතන ප්‍රවාහයක් නැහැ. මෙතන තියෙන ෆ්ලක්ස් එකක්. මෙතන තියෙන්නේ දෝර ගැලිල්ලක්. හැබැයි අපිට පේන්නේ එක දිගට නූලක් යනවා. ඉතින් ඒ අරගේ ලැබෙන අතිරේක ආනිසංශයක්. බලන හිතයි දකින්න අරමුණයි අරමුණ හොඳට ලං කරලා බලනකොට ඒක අංශු අංශු කැඩලා පේනවා මේකට විද්‍යාඥයෝ කරන්නේ අණු මේ අන්වීක්ෂ පරමාණු අන්වීක්ෂ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දාන්නේ සර්වඥාන්සේ කියන්නේ සතිය හොඳට සතිය ශක්තිමත් කරගන්න ඊට පස්සේ ගැටි ගැටි යන හරි දකින්නකොට පේනවා ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂණ ගන්නක් තියෙනවා ප්‍රසවාසයක් ඇතුළත ප්‍රසවාස ලක්ෂණ ගන්නක් තියෙනවා උදාහරණයක් වශයෙන් කියනවනම් කාටුන් චිත්‍රයකින් අතෝසම පෙන්වන්න රූපරාම කීයක් අඳින්න වෙනවා කියලා ඒකේ ධාරා වේගය යනකොට ලස්සනට අත උස්සන පේනවා. බැරි වෙන අර ස්ලෝ මෝෂන් දැම්මොත් මොකද වෙන්නේ? ඒතර කතාවක් ගන්න බෑ. එතකොට ඒකේ තියෙන රසය නැතුව යනවා. මෙහෙම කරනකොට නම් ලස්සනද මිනිස්සේ කතේ ඉස්සුවා ඒ කලාවක් හරි පණිවිඩයක් තියෙනවා. මෙහෙම ගැස්සෙන් වේගය අඩු කරන එක විතරයි වෙලා තියෙන්නේ. මෙහෙම මෙහෙම යන්න පටන් ගත්තාම මනුස්සයා තේරෙනවා මෙතන තියෙන්නේ පණක් තියෙන අතක් නෙවෙයි ඇඟේ රේඛා ටිකක්. ඒ රේඛා අතර වැටි තියෙන අන්ධකාරය තමයි අපි මේ මත් කරලා සුමුදු චලනයක් වඩපෙත්තපත් කරනවා. නමුත් මේ ස්ලෝ මෝෂන් දාපු ගමන් එකින් එකට එකින් එකට නගිනවා බලනකොට අහකාලා කටහරිලා යාන්ත්‍රයෙන් දැකීමේ කුතුහලය නැග්ගට කියාගෙන ගිය කතාව ඒ කාටිච්ච කියපු කතාවේ సౌందර්යය කියෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපේ ස්වරූපේ දැකපු දවසේ අපි මේ මවාවනේ ඉන්න සුන්දරත්වයේ හැලෙනවා. මම මේ අහවල් කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා අපි දැන් හිතාගෙන ඉන්නවනේ මොකද්ද එකක් කරන්නේ ඒකයි කච්චි භාවනා කරන්නේ නැද්ද වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා මම පැහැදිලිව කියනවා භාවනා කරොත් මේක දකින්න එක පැහැදිලි ඔය දකින්නකොටම වෙන්නේ මොකද්ද අපි කරගෙන ගියාම හීනේ අපි මේ මවාගෙන ලෝකයට පෙන්වන්නේ මම නම් තන්නේ කර තන්නේ දඹරත්තරනේ නඩෝ ප්ලැටිනම් වලින් නඩෝ සුද්ධ රූපයක් කියලා හිතන එක Tamanට පේනවා තන්නේ කර බොල් දිරච්ච දෙයක්. ඒක දකිනකොට අනික් මනුස්සයත් ওই මායෙම තමයි කරන්නේ කියලා පේනවා. අනේ බුදුහාමුදුරන්ගේ පිළිසිත එක වේවා. උන්වහන්සේ අපි භාවනා නොකරත් මේකේ තියෙන ගූ ගොඩක් බව උන්වහන්සේ අසුචි. දෙතිස් කුණක කියන්නේ අසුචි. මේක නෙමෙයි ඔබ මට්ටම් දාගෙන මේ ආලප්පන ලාලප්පන දාගෙන නටනට මේ කරන නාඩගම. ඒක කියනවා සාමාන්‍යයෙන් දෙතිස් කුණක භාවනා කරනවා කියනවා ස්ත්‍රියට පුරුෂයෙක් තරම් ලස්සන රූපයක් නැහැ කියලා බුද්ධ දේශනා කරනවා. පුරුෂයාට ස්ත්‍රී ආසන ලස්සන රූපයක් නැහැ කියලා. නමුත් මේකේ තියෙන්නේ හැමේ ඝනකම. කාටද මේ හැම හරහා දකින්න පුළුවන් නම් see through the skin මොකද වෙන්නේ කියලා. අර යකඩි පඤ්ඤාරාම ආමඳුරෝ නිතරම බණ කියනකොට කියනවලු විශ්වවිද්‍යාලේ. ඉතින් මේ ඉස්සරහේ බණහන ඉඳ නෑන්ඩියක් කන පිට හැරෙගොත් එහෙම. බල්ලෝ එනවාට කෙල්ලක් තියාගෙන ළඟ ඉඳ වෙන්නේ. මේක හරපිටතම ගමන් අම්මා ලෝකෙ මෙච්චර ලස්සන නිර්මාණයක් නැහැ නැත්නම් ලෝකේ යන් රස දුනා ආදරයේ තේරුව දෙනා කියලා ඉතින් ආලවට්ටම් බණ පොඩ්ඩක් හරි මේ කන පිට දාලා ගත්තොත් කි මොනම සුන්දර කන පිට දාන්න ඕනේ බුදුහාම කියන එක එළ දෙයක් හැම ගහලා බලන්න හැම පොඩ්ඩක් අයින් කරලා බලන්න ඉත වතුරේ ඉන්නත් බෑ හුලගේ ඉන්නත් බෑ තනකොළ ළඟ ඉන්නත් බෑ මහ පුදුම වදයකටපත් වෙනවා ඒ වගේ තමයි මේ හැමේ තියෙන මේ ආලෝකනේ ආලවට්ටම ගලවලා පොඩ්ඩක් බැලුවොත් කවදාකවත් ෆොටෝ එකක් ගන්න පිටිය ගහන ඉන්න එකක් නෑ. මේ හැමයේ තියෙන සිවියට තමයි මේ තේරම සෙල්ලන්නේ. ඒකේ තියෙන ඔක්කොම ඒක ගණයක් වඩපත් කරලා ඒ පුරුණ පණිසාංශ කියන්නේ මේ දැන් කියන කාර් වලින් හොන්තම අලුත්ම බේස් මොඩල් එක අරගෙන ඩිස්මැන්ටල් කරන්නේ. ඩිස්මැන්ටල් කරොත් පොඩි එකෙක් සෙල්ලම් කරන්න අර කැලක් ගනිද කියලා. එකතු කරපුවා නම් අම්බගෙඩිය වගේ අනේ අම්මේ කෝටි මෙච්චර ගාණක් වටනවා බැලුව බැලමටම ෂෝකේස් එක තියන්න පුළුවන්. ජාතික ගැලේ බලසේ මජන් ගෑවිච්ච ඒ කුණු වල කිසිම సౌందර්යයක් නැත්තේ. ඒ නිසා මේක වෙන්කොට දැනගන්න දෙතිස් කුණට කඩන්න එපා. නාම රූප දෙක කඩාගත්ත දවසේ ඒකෙන් දිගට කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. නිසා පළවෙනිම දේ තමයි මේක බෝල් දෙයක් බව. පුරුත්තලා ගත්ත දෙයක් වගේ. අඩුම ගානේ දෙකින් එකට එක භාගවල පස්සේ මේ මහත් එකේ වගේ රූප කොටස අතර කැටි කැටි යන්න පටන් ගන්නවා. නාම කොටස අතර කැටි කැටි යන්න පටන් අර ගන්න එක තමයි මේ භාවනාවේ ප්‍රගමණය කියන්නේ. ජීවුනෝ කියලා කියන්නේ. ඒකේ කිසි ආගමක් නැහැ. ඔය අපි ඔය හිතාන හිතයට ඔය කම්මස්ගත ඥාන සම්මාදිට්ඨිය ගන්න සෑහෙන ආගමක් තියෙනවා. මෙතෙන් දෙනකොට ෆිසික්ස් ඕක නේද ඒක සම්මාදිට්ඨිය බලන්නේ. නැත්නම් ඔය භෞතික විද්‍යාත්මකව දැකලා නැතුව නෙවෙයි. හොඳලා ඒක ලියන්නේ පොතක් ලියන්න හරි PhD ටිකක් ගන්න හරි මොකක් හරි එකට ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා ඒක ඒගොල්ලෝ තව තව තණ්හාමාන දෙටි වඩනවා. බුදුහාමුදුරුවෝ විතර ඔය ලස්සන දැකපු කෙනෙක් නෑ. උන්වහන්සේ 100 100ක් දැකපු නිසා කිසිම අයිතිවාසිකමක් කතා කරන්න ගියේ නෑ. අයිතිවාසිකමක් තියා මේකේ නම්බු කරන්න දෙයක් නෑ. අනුගෙ නෙමෙයි තමන්ගෙත් නෑ. තමන්ගෙ නෙමෙයි අනුන්ගෙත් නෑ. ඒකට පළවෙනිම කුරු විදියෙන් ගහලා ගහලා ගහලා ගහලා පල්ලෙවෙනි පැලගෙන ගිය තැන තමයි ඔය නාම රූප පරිච්ඡේඥාන කියන්නේ. ඒක හරිය වැදගත්. මොකද හේතුව අපි අර ඝන සංඥාවේ ජීවත් වෙනවා. දකින සෑම දෙයක්ම සමුහ කරන්න අපි සිංහලයේ වශයෙන් එකතු වෙලා ඉන්නේ. පවුල වශයෙන් එකතු වෙලා ඉන්න බලනවා. එහෙම නැත්නම් අපි ජන සමාජ වශයෙන් එකතු වෙනවා. මොකද දන්නව තනි වෙච්චාම අපි තඹේන වටිනාකමක් නැතුව. එකතු වුණාට පස්සේ මානකාරකම් අරයා මෙහා මෙහා මෙහා කියන්නේ අරයා මෙහා පිට කසාගෙන වැඩි ගෙනියන්න. ඒ නිසා අපි පුළුවන් තරම් සාමූහිකව ජීවත් වෙන්න බලන්නේ අර බංකොලොත්කම වකා ගන්න. සර්වඥ දෙවියන් තනි අලිය වගේ මාතංගනාග හත්ති රාජයා වගේ කඟ වේනා වගේ තනියෙන් හිටපන්. තනියෙන් ඉන්න නම් උඩ සදාචාරයක් ඕන. තනියෙන් ඉන්න නම් උඩ සමාධියක් ඕන. තනියෙන් ඉන්න නම් උඩ විපස්සනාවක් ඕන. එහෙම නැති කට්ටියට ගැලති ගැලති ඉන්නවා. සංසංගනිකා ඕනේ නැත්නම් ආත්මයක් හිටින්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේම පාටි දානවා සම්භෝග පවත්වනවා ඒකයි තමයි වැඩි ගත වෙන්නේ මේ අවබෝධ කරගන්න කරන්න කරන්න කාය විවේක චිත්ත විවේක උපදි විවේක වශයෙන් තනි වෙන එක තමයි සිද්ධ වෙන්නේ තනි වෙන්නේ එක නෙවෙයි එකතුව කියලා කියන්නේ සංකරයක් බව අවුලක් බව ඩිස්ට්‍රැක්ෂන් එකක් බව තේරෙන්න පටන් ගන්නවා සමහරවිට ඒකේ හුස්ම දැනෙන්නේ නැති වගේ ගැටයක් එන්නේ කොහොමද මේ ගැට් එකක් ඒක අර කාරණා මේකයි අපි මම ඔය හෙඩ්ෆෝන් වලදී තේ දීදී සිද්ධුනා දැනෙන්නේ නැතක බ්ලැක් බෝඩ් එකක් කියලා ගන්නවා ඇඳලා පෙන්නන ලස්සන ඇඳලා පෙන්නන්න පුළුවන් මේ චක්‍රණ යන්නේ ආස්වාසයේ මෙහෙම යන චක්‍රය ප්‍රස්වාසයේ මෙහෙම යන චක්‍රය නමුත් අපේ හිත පුරුදු නැත්නම් අපේ ඒක මේ අපේ හිතේ සංවේදී නැත්නම් බොහොම ඉහළ මට්ටමේ එහාට ගිය ටික විතරයි අපිට වැටෙන්නේ. ඒ කල්ය හරිය සිද්ධ වුණාට අපේ අපිට තේරෙන්නේ නැති දේ පිටිපස්සේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ සංවේදී භාවය ගොඩ ගොරෝසු නම් උඩ කොන විතරයි වැටෙන්නේ ආස්වාසය. ඊගාට ආයේ පොදසක් නොපැණි කියලා ප්‍රස්වාසයේ කොනක් එන්න පටන් ගන්නවා. අපි ඒක දැනගන්න බොහෝම සමහර කෙනා ආනපනිය අහුවෙන්නේ නැහැ. මොකද අපේ හිත ගොරෝසු වෙන්නේ. නමුත් අහුවෙන කෙනාට ආස්වාසේ ආස්වාසේ අන්තිම ඉහළම කොන ඩිංගිත්තක් අහුවෙනවා. ඊට පස්සේ නොපෙනියනවා. ප්‍රස්වාසේ ඉහළම කියලා අහුවෙනවා. ඉතින් සර්වඥ කියන එක තමයි ස්වභාවය. නිකන් ටිප් ඔෆ් අයිස්බර්ග් වගේ උඩ කොන අහුවෙනවා. ඕකම බල බල ඉන්නකොට සතිය වැඩෙන්න වැඩෙන්න අර සංවේදී භාවය එන්නේ එන්නේ එන්නේ පල්ලයට. එතකොට ආස්වාසේ පිළිදට නොදැක්ක තරම් පටන් ගන්න සහ අවසානේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තව S shape curve එකේ tail end එක පේන්න පටන් ගන්නවා. මේකෙත් පේන පේන පේන පටන් ගන්නකොට මෙවුවා හිතේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හුස්මත් අඩු වෙනවා ඇත්තට. දුවන තරම් වේගයක් ඕනේ ඉඳගෙන ඉනකොට ඔක්සිජන් ගන්න දෙනවා අඩු වෙනවා. ඒකත් තැන්පත් වෙනවා. ඒ කාණ්ඩ හිතත් තැන්පත් වෙච්චාම අර ඉහළ මෙහි ඉහළ පහළ යෑම නිකන් සාමාන්‍ය පුංචි වේගයක් වඩපත් වෙනවා. හිත ඒ කර්මත සංවේදී වෙච්චාම මේක එක දිගට ඩේටම් ලයින් එකට යනකම් බයි. graph එකේ ඩේටම් ලයින් එකට බැස්සාම ආස්වාද ප්‍රසවාස කියලා නෑ ඒක. මේ ඉහළ පහළ යන උච්චාවච භාවවල තමයි නම් තියෙන්නේ. පීක් එකට තමයි නම් දෙන්නේ. ඒක නිසා රටවපුණාට පස්සේ සිද්ධිය එහෙමමයි. නමුත් මේ ආස්වාද ප්‍රසවාස කියන නමට ගැලපෙන්නේ නැහැ. අර සිතුවිලි නවතින්නේ නැහැ නේද? වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් සිතිවිලි තිබුණාට සිතිවිලි අත්දැකීමක් බවට පත් වෙන්නේ මනෝවිඥානයේ chance එකක් ගියොත් විතරයි. නැත්නම් හිතිවිලි වලට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය කොයි වෙලාවෙත් අපි ළඟ තියෙනවා. වේදනාවට අවශ්‍ය මුල් සද්ද ඕනම වෙලාවක තියෙනවා. මේ සද්ද වලට ඕන තරම් මේ මේ සද්ද තියෙනවා. නමුත් අපේ විඥානයකට ගියේ නැත්තම් ඒකෙන් අපිට නඩු නැහැ. ආස්වාසේ දැනෙන විලා සංඥාසේ මේ එතකොට මොනවද ස්පර්ශයන්නේ මොනවද කියන්නේ. ඒකම දියුණුවක්. මොකද හේතුව අපි දන්නවා sense impingements නැතුව ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සංඥා ගත්තේ නැතුව පැවැත්ම මොකක්වත් වෙලා නැහැ කියන එකට ඔප්පු කරලා දෙනවා. රූප නොදැක්කට පණ තියෙනවා. ශබ්ද නැහැ වුණාට පණ තියෙනවා. ගන්ධ නැති වුණාට පණ තියෙනවා. රස නැති වුණාට පණ තියෙනවා. ආනාපානෙ දැනෙන්නේ නැති වුණාට පණ තියෙනවා. මේකටයි රූප ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පවතින විඥානය මේ කියන විඥානයයි විඥානයේ සම්පූර්ණ ස්ථාවර තල දෙකක් බව තේරුම් ගන්න. අපි මෙතෙක් කල ජීවත් වෙන්නේ රූපයෙන්, සත්‍යයෙන්, ගන්ධයෙන්, රසයෙන් පැන පැන පැන පැන යන විඥානයකනේ. ඒක බොහොම කෙලසිච්ච උඩ තියෙන විඥානය. බෑගෙන බෑගෙන ආවිල්ලා අර ඩේටම් එකට මොකක්ද කියන්නේ අපි ඩේටම් ලයින් එකද? මොකක්ද හොඳ නමක් තියෙනවා. ඒ මට්ටමට දැසර පස්සේ පණ තියෙන බව තේරෙනවා. තමයි මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි ඉදරම් කුප්ප වෙලා. ඇකන දිවනාසේ කුපිත වෙලා නැහැ. ඒ නිසා වෙස්ට් එකේ මේකට කියන්නේ whole body experience කියලා. ඔක්කොම සෙන්සර්ස් හයම එකවර අත්දකිනවා. ඒක විශාල ස්පේස් එකක්. ඒ නිසා අපි තේරුම් ගන්නවා අපි දන්න ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැත්නම් කාම ලෝකයේ පවතින විඥානයන රූප ශබ්ද ගන්ධ රස වශයෙන් අපේ මතකෙට යනවා. මෙතෙන්ද කියාට පස්සේ අපි දන්නවා වෙනම මට්ටමක් තියෙනවා. රූපයන්ගේ ශබ්දයන්ගේ කෙලෙසින් නැතුනොත් ජීවිතයේ භවයේ පැවැත්මේ කිසි බාධාවක් නැහැ එහෙමකක් තියෙන්න පුළුවන් කියලා. ඉස්සල්ලා මේක හරි බය වෙනවා අපි මොකද හේතුව අපි දන්නේ අර කැළඹිච්ච ලෝක විතරයි රූප ශබ්ද ගන්ධ රස රස සහිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන විතරයි දන්නේ. මේක අපි දන්නේ කොහේ හීනයක් විදියට නැත්නම් නිඳ කියලා කියන්නේ. දැන් දන්නවා මේක හීනයක්වත් නෙවෙයි, නිින්දත් නෙවෙයි, ක්ලාන්තත් නෙවෙයි, අවදිමත් මේ ඩේටම් එකේ යන්න පුළුවන් කියලා. මේකේ හොඳට වුරු වුණොත් නැත්නම් මේකේ හිත සීසන් කරගත්තොත් විතරයි ඊට පල්ලෙහාට බස්සන්න පුළුවන්. මේ කලබල කක්කටු කියනවනම් මේක පිළිගන්න කැමති නැත්නම් ඒක නින්දට වැටෙනවනම් ඒක කලබල වෙනවනම් අපිට මේකේ උරුම වාසිය නැති වෙනවා. අපිට මේකේ බුද්ධිය නැති වෙනවා. මේක අපි මේ ඉදුරන් වලට කැළඹිච්ච කෙලසිච්ච හිත අරිම නඩත්තු අමාරු බොහොම ශීඝ්‍රයෙන් වෙහෙසට යන වයසට යන ගෙවේ ගෙවීම් අධික තත්ත්වයක්. මේක වයසට යනවා අඩුයි, ගෙවෙනවා අඩුයි, නඩත්තු කරන දෙයක් නෑ. මේක නිර්ාමිකයි. කිසිම රූපක සද්දයක් ගන්ධක රසයක රඳා පවතින්නේ නැහැ. ඇහැ කන ජීවනාසය රඳා පවතින්නේ. හැබැයි මේක ඒක ඒක විදිහේ පිළිචි ගතියක් තියෙනවා. ඒක කියනවා සාසන සම්පatti කරගතිය කියලා. වෙන්න පුළුවන්. නොතිබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒක ඒක කොච්චර වෙලා තිබුණා මේක දිනුවක් කියලා පිළිගන්න තාක්කල් තව ඉස්සරහට යන්න හදන තාක්කල් මේකෙන් කවදාකවත් බුද්ධියක් නැහැ. මේකට පහුරු ගන්න දාකල් මේකට ආනතර කරන දාකල් ඕකෙම සිරගයක් වශයෙන් තියනවා මේ ඇති මේත් ඇති කියලා මේකේ සන්තෝෂ වෙච්ච දාසි ඕකේ මන්නේ විදිහට පටන් ගන්නවා මේකට ඇඟිලි නොගහන தත්ත්වයට ගියා එතකොට රූප නාම රූප කියන මොනවද එදෙන කෙනෙක් හිතේ නෙමෙයි ඒ වෙලාවට කියනවා නාම රූපයන්ගේ උච්චාවච භාව සංසිඳලා කියලා නාම රූපයන් තියෙනවා ඒක උච්චාවච භාව නෑ මොහොත කියන රැලි නෑ මේක අපි හිතන්නේ වෙන්න බැරියක් කියලා නමුත් බුද්ධ ජානන්සේ කියනවා මේක බුද්ධ ධර්ම වැඩක් නෙමෙයි Hindu කච්චත් මෙතන ගිහිල්ලා තියෙනවා ඉස්සල්ලාම මෙන්න මේ தත්තර ගිහිල්ලා මේ ඉඳුරන්ට කඹරන ගතිය ඉඳුරන්ට පහින ගතිය ඉඳුරන්ට මෙච්චර මැරෙන්න හදන ගතියට වැඩිය ඒක සංසිතුවාම විශාල සපතක් බව තේරුම් ගත්තා. ඒක ආධ්‍යාත්මික ආගමික සපතක් බව තේරුම් ගත්තොත් මිනිස්සු මේ ඊර්ෂ්‍යා කෝපමාන කරන දෙයක් නෙමෙයි මේකට මේක ඕකෝ එකක්. නිතරම ලැබෙන ජයක් විතර තියෙනවා. රූප හද්ද ගන්නකොට හැමදාම අසල්ල චත්තන වල සතන මරාගෙන කැපෙන කන ගතියක් නෙවෙයි. ඒ කිසිම දෙයක් නැතුව මෙතන ගියාට පස්සේ පේනවා මේක මේ නිතරම ජයක්. නමුත් මේක ජයක් නෙවෙයි පරිණමක් කිව්වොත් ගමනක් නැහැ. තව හොඳ එකක් කිව්වොත් ඒක ගමනක් නැහැ. මේකත් මේ මනුෂ්‍ය ජීවිතේ ලබාගත හැකි බොහෝ ශ්‍රේෂ්ඨ තනක් කියලා හැකි තාද්දරට ඒක හිතියොත්. ඒක තුල පුළුවන් තරම් අර මේ හීලින් පවර් එක දියුණු වෙනවා. රීජුනේෂන් එක වයසට යනවා වෙනකොට තීරියම් වෙන ගතිය එන්න පටන් ගන්නවා. දෙයක් කරනවා වෙනුවට කිසිම දෙයක් නොකර ජීවත් වෙන්න පුළුවන්කම. ඒ වගේ මේක ඒක එන්නේ එන්නේ බැටරිය charge කරන බව. තේරෙනවා මේ එළියේ ඉන්න එක ඒක නිකන් exhausting ව්‍යාරන් තයාරන් කියලා තේරෙන්න පටන් ගන්නවා. එන්නේ ඒක තේරුම් අරගෙන ඒක appreciate කරන එක උගක්කාරට සමත සමාධියට තමයි වැටෙන්නේ. නමුත් මේකත් රූප වල තියෙන වගේම අඩුපාඩුකම් සහිතයි. මොකද මේ තත්ත්වයන් ඇත්ත විතරයි මේක තියෙන තත්ත්වෙලිච්චම ආය යන්නේ අර පරණ කෙලසිච්චයි. නිසා මේකත් බාර ගන්න නැතුව මේක තාවුරු කරගෙන ස්ථිර කරගෙන මේකම යමුරට යන්න මේක යට තියෙන අනුසේ ධර්ම දකින්න ඕනේ. ඒක ਸਰවඥාන්සේ දේශනා කරන්නේ මේ தত্ত্বය යටදී බුද්ධලයට නානත්ත් සංඥා ඒකත් සංඥා කියන දෙකේ ගැසිලි තියෙන්න පුළුවන් කියනවා. මේක ඉවර කරන්නේ කොහොමද ඊගාට යන්නේ මොකද්ද කියන විදිහේ නානත් සංඥා ආවොත් මෙයා මේක කෙලසනවා. දැන් ඒකාත්මීය සංඥාව ගන්න ඕනේ මේකත් ලොකු දෙයක්. මේක ඇප්‍රීෂিয়েට් කරමු. ගරු කළොත් මේක ඇතුලේ තව පළදාය මට්ටමකට බහිනවා. බහිනකොට ඒකත් නෙවෙයි නිවන කියන්නේ එහෙම යනකොට නම් මේ ලොකු විශාල මේ රූප ශබ්ද ගන්ධ රස ආවා දීලා භාවනා කරලා සති සමාධිය කියලා මේකට ගියාට පස්සේ මේකෙන් කියනවා බාහිරට විසිරෙන්න පුළුවන් ගතියක් සහ ඇතුළට නැමෙන්න පුළුවන් ගතියක්. බාහිරට විසිරෙන්න පුළුවන් ගතිය කියනවා නානත්ත් සංඥාවක් කියලා. ඒකට යන දෙන්නේ නැතුව ඇතුළට යන ගත්තොත් කිඳා බයිනකොට විශාල සතුටක් ඇති වෙනවා. අනික් කට්ටිය උත්සාහ කරලා අනික් කට්ටිය මෙතෙන් බැරි වුණා. නමුත් මම දැන් නොකිය විදිය ගමනක් යනවා. මෙන්න මේක මතිමුත් තණ්හා උපදින්න පුළුවන් කියලා කියනවා. මේක මැදම දෘෂ්ටි උපදින්න පුළුවන් කියනවා මාන්න උපදින්න පුළුවන් කියලා දෙනවා මට විතරයි හරිය අනිත් කටියට බැරි වුණා මට මේක ලැබුණා හොඳයි කියලා මේකට ආස වෙන්න පුළුවන් කියලා මේ තුලින් සම්මේතාවයක් උපදින්න පුළුවන් දැන් තත්මයේ එයින් නිපන් ප්‍රපංච පහල වෙන්න පුළුවන් කියනවා එතෙන්දත් ගිහිල්ලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා නිෂ්පංච තත්ත්වයක් යන්න කරන භාවනාව විතරමයි සර්වඥාන්සේ ලෝකෙට අඳුරලා දෙන්නේ මේක ඔක්කොම මේකට සූදානම් කරනවා තමයි සර්වඥාන්සේගේ සටන දිගටම තියෙන්නේ යන්න පුළුවන් මේ මට්ටම් ඔක්කොම බැලලා ඊටාම ගැඹුරු මට්ටමට ගිහිල්ලා ඒ තුලින්වත් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා මොන්නම විදියකින්වත් ඇසියුමින් එකක් මාන්නකාරකමක් එන්න දෙන්නේ නැතුව අතම්මේතාවයට යන නිෂ්ප්‍රපංච తত্ত্বය මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා දවසට තේරෙනවා අපි මොන්න තරම් අවිද්‍යාවට පොර දාලා තියෙනවා මේ ලෝකෙ ඉන්නකම් අපි කරලා තියෙන්නේ මේකෙන් පිටතට යන තියෙන ක්‍රම හොයලා ඒක නඹුවක් කරගෙන ඒක සඳහා මුළු ජීවිතයෙන් පැවිචාතරම ගත කරලා තියෙනවා. නිසා මනුස්සයෙකුට හැකිනම් ඒකෙන් කරන්නේ වෙනස තමයි හානි කරගන්න විතරයි.